ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඇහුණද ලොකු අපේ ටෙලිෆෝන් එක හදලා ඒ කියන්නේ වෙදමාමා කුස් ගහ කපලා කම්බි අදින්ට ඉඩ දීලා මේ ආරච්චි වසම කරන මං යමක් කීවාම ඒක පැහැර අරින්ට බැරි වග විදරාලා තීරුම් අරගෙන ඔව් කැපුවා ගොස් ගහ ඕ <laughs> නෑ නෑ නෑ ඒ කම්බි උඩට වැටිච්ච කොස්සතු එහෙමම තියේදී ආන් අපේ වත්තරහා ඇදලා ඒ කම්බි දෙකම මොනවා මොනවා ඔව් ඒ කියන්නේ මගේ කීම වෙදරාලා අහක දැම්මා <laughs> ඒ කියන්නේ මගේ වත්තේ ගස්වල අතු හුළඟට කඩා වැටෙන්න ගත්තොත් ගස් කීයක් කපන්න වෙයි කියලාද හිතන්නේ මම මේක ලේසියෙන් අරින්නේ නෑ ආව් මේ ගැන නෙමෙයි මේ මොහොතේ හිතන්නේ නෑ නැත්තම් වෙන මොන සමයමක් ගැනද කල්පනාව අර තොරතෝංචියක් නැතුව ඇහෙන ටෙලිෆෝන් සීනු ගෝසාව නවත්තන්නේ කොහොමද කියලයි දැන් මම කල්පනා කරන්නේ. මෙච්චර දවසක් කනක් ඇහිලා හිටියා ওই කිලින් කිලින් සද්දේ නැතුව. ඒ මදිවට මං අර කළු කුඩමිට වගේ තියෙන එකේ කතා කරන එකට යමක් කීවාම ඉංග්‍රීසියෙන් yes no කියලා ඩොග් ගාලා ඒක බිම ගහනවා. අනිත් පැත්ත මිනිහා. ඕන්න ඔය ඉංග්‍රීසි කතා කරන මිනිස්සුන්ට ඉංග්‍රීස් වලින්ම උත්තර දෙන්න පුළුවන් බෑන කෙනෙක්නේ අර දිගා මඩුල්ලේ මනමාලයා සුන්දර කියන ඇති ඇති ඇති මේ මිනිහා කවුද කින්ද මන්ද කියලා හොයා බලන්නේ නැතුව කට වරද්දගෙන දැන් අර ගලේ පහරපු මේ මොකටද මං ඒ හරිය කියන්නේ මේ කියන්නේ මොනවද කියන්ට කලින් අර ටෙලිෆෝන් එකේ කතා කරුවේ කවුද කියලා ඇහුවත් ඈ ලොක්ෙක්ද නැත්නම් සොක්ෙක්ද මං කීවා මං ඒ කතා කරන එක අතරේ අරේ කවුද කතා කරන්නේ කියලා ඇහුවාම මට කනට ගැහුවා වගේ ඩෝග් ගාලා ඒ පැත්තේ එක ගහනවා මොකද්ද උඩට හරි හරි මං කතා කරලා පෙන්නන්නම් කොහොමද ටෙලිෆෝන් එකට උත්තර දෙන හැටි ඔන්න කතා කරනවා hello hello oh yes yes this man is me muam palace hitman oh අන්න හරි අන්න හරි. ඈ ඈ ඈ කවුද ඔය කතා කරන්නේ? ඈ ගෝර්මන්ට් එකෙන් මට එවාපු මොනවද මොනවද? ලෙටුස්. තා පොඩ්ඩක් ඉන්න මහත්තයා පොඩ්ඩක් ඉන්න. මේ ලොකු ලොකු මෙහාට එනවා විගහට මෙහාට එනවා. මේ ගෝරමේන් එකෙන් මහත්තයෙක් අහනවා මට එවාපු ලැටුස්ද ලැටිස්ද වගේක් ගැන. නෑ එහෙම දෙයක් ආවද මොනවා අව අහන්න සුමනාගෙන් අහන්න සුමනාගෙන් සුමනා සුමනා නෑ නෑ නෑ ආවේ නෑ ලෙටුස් කොල නෑ නෑ මහත්තයා නෑ නෑ මොනවද ලැටුස්ද ලැටිස්ද කියන්නේ කියලා මේ සුද්ධ සිංහලෙන් කියවනම් හොඳයිනේ හලෝ හලෝ ඈ ඈ ලැටිස් නෙවේ හලෝ ඔය මහත්ය දින්ගක් ඉන්නවද? පොඩක් ඉන්න. මේ මගේ වලව්වේ හාමු කියයි ඒවා ආවනම්. ආහා. ඒ මොකද මම හැමතිස්සෙම මේ වලව්වේ හිටියේ නෑනේ. මේ ලොකෝ මෙන්න මේ මහත්ය අහන්නේ මොනවද කියලා අහගන්න දින්ගක් එන්ට කොමෙහාට. ඔය ඔය ඕන් ඉතින් මාව පටලෝලා තිබ්බා. මේ මේ ඔය කොහෙද ඔය යන්නේ? මං අර බාත් รู ම් එකට දුවලා එනවා. ලොකු අහගන්න තේරම විස්තරේ මේ ඊට පස්සේ මට කියන්න හලෝ කවුද මේ කතා කරන්නේ ඔව් ඔව් ඔව් මේ ආරච්චි මහත්තයාගේ මැනිකේ තමයි ඔව් හලෝ මොනවද අපට එව්වයි කියන්නේ ලෙටර්ස් කියන්නේ රාජකාරි ලෙටර්ස් වගේක්ද මහත්යට කියන්ට ආරච්චිලගේ කන්තෝරුවේ ඒ වාගේ ලියුම් සිය ගාණක් තියෙනවා පිළිලා. මේ මේ අපේ ඉංග්‍රීසි දන්නා ලියන්නේ මෙහි ඉඳලා ගියාට පස්සේ ඒවට උත්තරේ වන්ට හලෝ හලෝ ඔ මට ඇහුන්නේ ආ ඒ කියන්නේ තව දවස් 7කින් seven days ආ ඒ ඒකද ඔව් ඔව් seven days කිව්වේ දවස් 7කින් ඒක නෙවෙයි ආ ah, ආ ah. උත්තරේ වුණේ නැත්තම් ලොකු දඩයක් ඈ හලෝ අඩ්මිනිස්ත්‍රාසි බලපත්තරේ ආ ah. <laughs> මේ මේ ලොකෝ මං අර බාත්රූම් එකේ ඉඳගෙන කියෙව්වා ඉංග්‍රීසි ඉංග්‍රීසි ශබ්ද කෝෂේ. ආ ඒ ලැටුස් කියන්නේ මොනවටද කියලා මං හොයාගත්තා. හොයාගත්තා. <laughs> ඒ ආදයට පිස්සු. අපට කවුරුවත් එව්වද ලැටුස් කියන සලාද කොළ? මේ මේ මේ සුමනා මේ කවුරු හරි අපට එව්වද සලාද කොළ? ඔය ගම්මුලා දෑනිකම දීපු මිනිහටයි දඬුවම් දෙන්න ඕනේ. සුමන දන්නවද ඒකේ තේරුම? ඈ? මෙන්න બોලේ වැඩක්. මම මේ සද්ද කෝෂේ පොත පෙරලලා පෙරලලා ඒ ලැටුස් කියන වචනේ තේරුම හොයාගත්තටද ඔය කෑ ගහන්නේ ඈ? ආ හොඳයි හොඳයි මොනවටද ලැටුස් කියන්නේ කියනවා බලන්න කියනවා බලන්න. ලැටුස්. ඔව්. ලැටුස්වත් ලැටිස්වත් නෙවෙයි. ඒ මිනිසයා කීවේ ලෙටර්ස් කියාපු වචනේ තේරුම් ගන්නට බැරි නම් ඔය රාජකාරියේ වෙන කෙනෙකුට බාර දීලා විස්රාම ගන්නවකෝ දැන්වත්. ඈ ඔය ඵලයන්. ආ හොඳයි හොඳයි. මොකද්ද ලෙටස් කීවේ? කියමු බලන්න එහෙනම්. මේ සද්ද කෝෂේ තාමත් මගේ අතේ තියෙන්නේ මේ මේ බලමු. කියලා දීලා ඇති වැඩේ මොකද්ද? විනාඩියක් යනකොට කියාපු එක අමතක වෙනවා. <laughs> ඒ කියන්නේ ලෝකී දන්නේත් නැහැ ඒව තේරුම. ඒ මොකටද ආ මේ මේ සද්ද කෝෂේ බලනවා මොකද්ද මේ මිනිස්සයා කීවේ ලෙටස් කියලා. මගේ අර මුලාදෑනි කාමරේ ඉංග්‍රීසි වලින් ලියලා එවාපු ලියුම් පිරීලා තියෙනවා. පුළුවන් නම් ලියනවා වට උත්තර. ඔච්චර ඉංග්‍රීසි දන්නවයි කියන ලෝකී. ඒ මොකටද කියන්නේ? මේ එන්වත් තේරෙනවද අර නාමෙල් ළමයා කරලා දීපු උදව්? ඒ ළමයා මෙහෙ හිටිය කාලේ දැන් වාගේ ලියුම් 100 ගාණක් පිරීලා තිබුණාද? ඈ? ඇයි දැන් කතා නැත්තේ? ඈ? මං කීවා ඒ පුරප්පාඩුව මකන්ට නේද මං අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුත්‍රයා මෙහාට ගෙන්න ගන්නට බැලුවේ. ආ ලියන්න කරගන්නට. හැබැයිට ඔව් එහෙමනම් ඇයි ඒ හාදයට බිෂෝ බන්දලා දෙන්න හිතාගෙන දිගා මඩුල්ලට ගිහින් ඉඩම් හදන් ගත්තේ? ඈ? ඒ අපූරු නොසණ්ඩාල මනමාලයේගේ හැටි දැන්වත් දන්නවද මන් දන්නේ. බෝලා ලොකු ඔය මිනිස්සු එවන ලියුම් කියෝලා ඒ ඉලන්දාරියා නොසණ්ඩාලේ කියන්න හොඳ නෑ. ඒ ලියුම් වල කියලා තියෙනවා මං ගෙහුම් හොයලා බලලා හිටන් බිසෝට බන්දලා දීලා හිටන්. ඒ කියන්නේ තාමත් බිසෝ බන්දලා දෙන්නමද හිතාගෙන ඉන්නේ? ඈ? අර ගුරුවරියෙකුට දරුවෙකුත් එක්ක ආ ඒත් මිනිහා අපේ අර අඬු කඩාගත්තු දුම්බරයට වඩා හොඳයි. ඔව්. මම මොකටද කියන්නේ? ඒ ළමයා අඬු කඩා ගත්තා නෙවෙයි. හතුරු දාලා අඬු කැදුවා. මේ අහන්ට ගෙදර ඇත්තෝ අපේ දූ කැමති කෙනෙකුගේ අත අරගෙන හැබෑට හැබෑට ඒ කියන්නේ ඒ කියන්නේ ඔහෙයි මායි නෙවෙයි පෙළවහ කරගන්නේ තව අවුරුදු කීපෙකින් ඔහෙත් යයි මාත් යයි මේ තේරෝම දාලා අර නොපෙනෙන ලෝකෙට එතකොට එතකොට කවුද ඔය තහංචි පනවන්නේ? ඈ? මම මම. ඔව් මං එදත් එකයි අදත් එකයි. මමයි ලොක්ක මේකේ. ඔව් කවදා තේරුණාද? බොහොම හොඳයි ලොක්කෝ. හැබැයි අර ටෙලිෆෝන් කරපු මහත්තයා කීවා හුඟක් වැදගත් ලියුම් වගේක් එවලා දැන් මාස කිහිපයක් ගත වුණයි කියලා. ඒ ලියුම් වලට තව දවස් 7ක් ඇතුළතදී උත්තරේ එව්වේ නැත්තම් මොකද්ද ඔය ඇඩ්මිනිස්ත්‍රාසි බලපත්‍රයක් ඇයි යන්නේ? කොහෙට ඒ ගමන යන්නේ? මම යනවා මම යනවා එළියේ ටීවී වලට ඉංග්‍රීසි වලින් උත්තර ලියන්න පුළුවන් කෙනෙක් හොයන්න. ඇයි ඉතින් මීට කලින් හතර පහ දිනකට මේ ලියන තානාන්තරේ දීලා බැලුවා නේද? ගම්මුන්නේ පරපුරේ උදවියට බැරි වුණා නේද ඒ වැඩේ? ඒ එකෙකුටවත් බැරි වුණා වැඩේ හොඳට කරන්න. එක තමයි. අනික ඒ ආපු සේරම ලොකු පඩි ඉල්ලුවා. පඩි පඩි පඩි ගල් පඩි වලටත් වඩා ලොකු පඩි ඉන්නු. ඔව්. නාමල් වාගේ පඩි නැතුව වැඩ කරන කෙනෙක් හොයන්ට නම් බැරි වෙයි මං හිතන්නේ. ලෝභකම ලෝභකම ඉහටත් වඩා ඉහළයි. මකිව මකිව නෑ මං කීවේ ගෙදර ඇත්තෝ නාමල් වාගේ උගත් ළමෙක් ගත්තොත් හොඳයි කියලා. හැබැයි ඔය තුට්ටු දෙකේ පඩියට නම් කිසිම කෙනෙක් වැඩ කරයි කියලා හිතන්ට අමාරුයි. ඈ ලොකෝ කියන්නේ නාමෙලා වගේ හොඳට වැඩ කරන කෙනෙකුට පඩිය රුපියල් 100ක් විතර. හැබැයි නාමෙලා නම් අකුරටම දන්නවා උත්තර ලියන්න. රුපියල් 100ත් මං හිතන්නේ රුපියල් 100ට අපේ වතුවලයි ස්ටෝරුවේයි කුඹුරුවලයි හේන් වලයි එන ආදායම එකතු කරලා බැලුවොත් පොඩ ගාලා තියෙන ඊගෝනි වලටත් වඩා බර ඇති. එයින් ඔය රුපියල් 100 කියන්නේ වී ඇට නැත්නම් හාල් ඇට 100ක්. ආ හොඳයි. මං වී බුසල් 10ක් දෙනවා. ඒ ඇවිත් තියෙන ලියුම් කන්දරාව සේරටම සිංහලෙන් උත්තර වහාම ලියන්න. නයාන්තම් පොටකට එනවා වාගේ. නාමෙල්වා පහු ගන්නට. ඇහුණද ලොකෝ? ඇහුණද? වී බුසල් 10ක් කියන්නේ තුන් මාසයක් බත් කොටා බාන්න පුළුවන් හාල් කන්දරාවක්. ඇහනම්. හැබැයි ඔය ඒවැ අහලා ඇති නොයෙකුත් පුරස්න මගේ මේ දීපල වලින් එන ආදායම කොච්චරද මේ බූදලේ මං ගත්තේ කොහොමද ගම්මුලා දෑනිකම කරන්ට ගියාම මම පගා ගත්තද තව ඔය වගේ ඒවා තොර තෝංචියක් නැතුව අහලා ඇති ඒ සීරම වහගෙන නේද නාමෙල් අවුරුදු ගණන ආවා සේවය කරලා දුන්නේ ඈ ඒ ළමයා කවදාවත් පඩි ඉල්ලුවද ওই ආදායම් ගැන විස්තර කාටවත් එලි කෙරුවද? අපි කොච්චර සන්තෝෂෙන්ද ඒ දවස්වල ජීවත් වුනේ? ඒ විතරක්ද? අර ආදායම් පෙන්වුවේ නෑ කියලා ඔහි වැටිච්ච අමාරුව මතකද? හ්ම්? ඒ සේරම ඒ ළමයා නේද බේරලා දුන්නේ මං ආන්නේ. ඒ මදිවට අර පපුවේ අමාරුව හැදිලා ඉන්නකොට තමන්ගෙම පුතෙක් වාගේ ඇඳ ගාව ඉඳගෙන ඇති ඇති ඇති ඇති ලොකු ඔය කිව්ව ඇති. ඕ මටත් හිතෙනවා ඔව් ඔව් ඒක හොඳ ඒක ඇත්ත ඒත් මොනවද හිතෙන්නේ මොනවද හිතෙන්නේ ඈ ඈ මොනවද හිතෙන්නේ කියන්නකෝ මම මේ කල්පනා කරනවා ඉන්නකෝ ඔව් ඔව් ඔව් මටත් දැන් හිතෙනවා ඒවා ඇත්තයි කියලා අපි සාමදානෙන් හිටියා ඔව් සාමදානෙ සමාදානෙන් සාමදානේ නෙවෙයි. හරි හරි මොකෙන් හරි හරි හිටියානේ. වැඩි කරදර ඔලුවට රින්ගන්ට ඉඩ නොදී කාලයක් හොඳට හිටියානේ. ආව් ආව් එහෙම ඉන්නකොට තින් කවුරු හරි මගේ හතුරේ ගැහුවා කටුවක්. අහා හතුරා කවුද කියලා දැන්වත් දන්නවද? මම නම් දන්නවා කවුද කියන්න. මං හිතන්නේ මගේ ආරච්චි පයින්දේ ගන්ට බලාගෙන ඉන්න මිනිහුගේ වැඩක් ඒක. ඒ වුණාට මගේ පණ කෙන්ද තියෙනකල් මේ මුවන් පැලැස්සේ මුලා දෑනියා මාමයි. එහෙමනම් තියෙන්නේ තියෙන ආදායම් බදු ගෙවලා තව අර අඩ්මිනිස්ත්‍රාකාර මොකක්ද එකට හොඳට දන්නා කෙනෙකු ලවා නියම උත්තර දීලා ඕ හෝ සේරමත් හරි අර ආදායම් ටැක්ස් එකේ ලියුම් වලට නියම ආදායම පෙන්නලා නෑ මං ආ මේ මගේ පපුව පපුව ඔය ඔය මොහොන්නේ ඇයි ඒ නියම ආදායම මෙච්චරයි වියදම මෙච්චරයි කියලා හරියට පෙන්වුවේ නැත්තේ කවුද ඒවා වැරදි විදිහට පෙන්වන්නට කිව්වේ ඈ මුදියන්සේ ආ මිනිහයි මට කිව්වේ ඔව් මිනිහා කවදාවත් ඒ කඩසාප්පු වල ආදායම පෙන්නේ නැහැ මංචා කෙරුවේ මුදියා කිව්වේ ඇත්ත කියලා වස්තු උපයා ගන්න බෑ කියලායි ලොකෝ. බොරු කරලා බොරු කියලා බොරු කියලා ඔය ගඩ ගහගෙන ඉන්න වස්තු කන්දරාව සේරෝම දවසක දඩ ගෙවලා අතපිහ දා ගන්නට උනාම ඕන් එදාට තේරෙයි. අර මහ උඩු ගෙදරට රිංගලා අවුරුදු ගාණක් තපිනකොට මොනවා මොනවා මොනවා දඩ මුදල් ගෙව්වත් මහ උඩු ගෙදරට යන්න වෙනවද? කවුද කීවේ ඒක? කීවේ ඒවැ නීති රීති ලියලා තියෙන තේරම ඉගෙන ගත්ත කෙනෙක්. ලොකුගේ අයියාගේ පුතාද මිනිහා මහා මැටි මෝලෙක් නෑ නෑ නෑ නෑ නෑ ජයසේනයා නෙවෙයි වෙන ඊලන්දාරියෙක් කීවේ. ආව් මන් දන්නවා මන් දන්නවා. ඔය කියන්නේ අර මහා ඉරුප්පල්ලමේ ඉන්න ලොකුගේ කුඩප්පච්චිගේ පුතා සිරිසේන. නෑ නෑ නෑ නෑ. මගේ කෙනෙක් ගැන නෙවෙයි මම මේ කියන්නේ. gedara ඇත්තෝ. ඒ ඒ කියන්නේ ලොකුගේ කෙනෙක් නෙවෙයි නං. මගේ ලේ නෑ කෙනෙක් ගැනද ඔය පුරසාරම නෑ නෑ කොහෙත්ම නෑ ආ ඒ කියන්නේ ඔය මහා පඬිතයා අපේ දිගින් හරහින් නෑවෙන එකෙක් නෙවෙයි නං ඇති වැඩේ මොකද්ද ඈ හොන්ට ගෙදර ඇතෝ මේ අහන්ට මේ පුරස්නේ ගැන මගෙන් නෙවෙයි අහන්ට ඕනේ ආන්න අර එන වෙදමා මගෙන් අහන්ට ඕන් එනවා ඕ අහගන්නකෝ ආ ඒ බුරම්පි බුරම්පි <coughs> මේක මේ මුලාදෑනියගේ වලව්ව උඹට බෑ මගේ මිදුලට ඇවිත් මට බුරන්න එහෙම නේද විදමාන අනේ මන්ද බැරි නම් ඉතින් ਉਹ කොහමද බිරුවේ ආරකිල්ල වාඩි වෙන්න මම බොන්න බකු සදාගෙන ඉන්නා හොඳා හොඳා හොඳා මේ විදමාමා මගේ ඉල්ලීමක් නෑහුණ ගානට අහක දැම්මේක ලොකු වැරැද්දක්. මුලා දෑනියා කියන උත්තමයාගේ ඉල්ලීමක් අහක දාන එක වැරදි මාමා. අප්පච්චියේ මේ මොකද්ද මං අහක දැම්මේ? ආන් අර කොස් ගහේ අතු කඩා වැටිලා මගේ ටෙලිෆෝන් වෑර් කම්බි කැඩෙන එක නවත්තන්ට කොස් ගහ කපන්න කීවා. ඒක කෙරුවද? නෑනේ නෑ. ඒක වැරද්දක්. <laughs> <laughs> කොස් ගහ කපන්න කිව්වා. ආරච්චිල තියා යුරෝපේ ඉන්නවයි කියන සුදු රජා මාමා උඹ ඔය සුදු රජා කියලා නිඳා කරන්නේ ඉර පායන තැන ඉඳලා බහින තැනට යනකල් අයිති මං අහන්නේ කොහමද ඒ අයිති එමිනිහට ආවේ කියලා <laughs> රටවල් ගසා කෑවා. ඒ විතරක් මේ මේ අපේ රට පොඩියක් මිනිහා. ඔය ඔය ඒ සරේ මිනිහා කිව්වා අපේ සුදු මහරජුන් වහන්සේට. මේ උඹා අපේ සුදු මහරජුන් වහන්සේට නින්දා ගරිහා කෙරුවයි කියලා රාජපුරුෂෝ දැනගත්තොත් එහෙම නේද? ඒ <laughs> වෙදරාල කෙනෙක් නෑ මේ මුවන් පැලැස්සට. හරි හරි හරි හරි. ඒක එදාට බලාගනිමුකෝ ඈ අර මේ කොස්පල්ල දාව තියෙන පැණිවර කගහ මම ඔය වැර් කම්බි අදින්න නම් කීයටවත් කපන්නේ නැහැ ආව් ආව් බැලුවා නම් ඒ කොස් ගහ දිහා අතු පුරාම ගෙඩි ඈ ඒවා කොස් ගෙඩි නෙවෙයි බත් ගෙඩි බත් ඒවා බුද්ධි විඳින්නේ මිනිසු විතරක්ද හරි හරි හරි හරි හරි නමුත් උඹ හිතන්ට ඇති උඹ ඒ කොස් ගහ කැපුවේ නැති හින්දා මගේ වලව්වට අදපු ටෙලිෆෝන් එක ඉවරයි කියලා. එහෙම නේද? ඕ ඕම් ඇහෙනවද නාදී? ඕම් ඇහෙනවද? ඕම හොඳයි ඒක. බොහොම හොඳයි. ඒ කියන්නේ මගේ වත්තේ හොඳට පළදරන කොස්ලා එහෙමම තියෙද්දී ඒ වෑර කම්බි වෙන පැත්තකින් ඇදලා. මොකක්ද වෙන පැත්ත? මොකක්ද වෙන පැත්ත? මගේම ඉඩමේ දෙල් ගස් පුවක් ගස් කොස් ගස් අස්සෙන් ඒ වෑර කම්බි සේරම ඇදලායි ටෙලිෆෝන් ඒවා එකහයි කරලා තියෙන්නේ. ආව්. ඒ ටෙලිෆෝන් කන්තෝරුවේ මහත්තුරුන්ටත් තේරෙන්න ඇති. මං වාගේ වැදගත් ගම්මුලා දෑනියෙකුගේ ටෙලිෆෝන් එක පූට්ටු කරන්ට උඹ කොස් ගහ කපන කල්ලින්ට හොඳ නෑ කියලා. තේරුණාද උඹට? <laughs> තේරුණේ නැහැ. <laughs> නමුත් ඉතින් තේරුණයි කියලා හිතන්න ආරච්චිල. මේ වේද මාමා ආ බොන්ට මම මේ රණවරාමල් තේ හැදුවා. <laughs> ඒව නම් ඉතින් එපා කියන්නේ නෑ මං කොදෙන්ද. ඈ මේ මුවන් පැලැස්සේ මිනිස්සු සේරම කියන්නේ අර දුම්බරයා නරක කරන්නේ වෙදමාමයි කියලා. නාමෙලාගේ වැරදි වලට පැලැස්සේ උදවිය හොඳ සබ්බුවක් දුන්නම වෙදමාමා ඌට පිළියම් කරනවලු ගේ ඇතුලේ තියාගෙන. ඕ මොකද්ද මොකද්ද ඒ සබ්බුව කියන්නේ මට තෝරලා කිව්වනම් සබ්බුව කියන්නේ මේකයි සබ්බුව කියන්නේ මං හිතන්නේ දෙමලෙන් සාපාටු කියන එකයි සාපාටු කියන්නේ බඩ පුරා හොඳ කෑමකටයි ඔව් මෙතන මේ සාපාටු කියන්නේ රිස්ස යනකල් ඇඟ රිදෙනෙව්වා පොළු බාන එකයි ගමේ මිනිස්සු එහෙම සබ්බු සාපාටු දෙන්න ඇත්තේ උගේන සණ්ඩාල වැඩවලටයි මාමා හොඳයි නැද්ද? කියපම් බලන්න. හරි මට කියන්න මේ මොනවද නාමල්ගේ තියෙන නොසණ්ඩාල වැඩ කියලා කියවන. <laughs> ගහ දන්නා මිනිහට කොල කඩලා ඒවා මොනවද කියලා අහන්න කාරි නෑ වේද මාමා. මේ ඇහුණද? මොනවද ඔය කියවන්නේ? ඕවා නෙවේ නේද දැන් අපට වෙදමාමගෙන් අහන්න ඕන ප්‍රශ්න ඈ ඒ පුරස්න අහන්න කලින් වෙදමාමා කාගේ පැත්තද ගන්නෙ කියලා හොයා බලන්න ඕනේ ලොකෝ අනේ මේ ඔය අනම් මනම් පුරස්න නවත්තලා අර එවලා තියෙන ඉංග්‍රීසි ලියුම් වල තියෙන ඇඩ්මිනිස්ට්‍රාසිය තව දවස් 7කට කලින් ඒ කන්තෝරුවට ඇරියේ නැත්තම් ඔය මුලාදෑනි කෝට් එක පිත්තල බොත්තමුත් එක්කම ගලවගෙන ගිය දවට තේරෙයි. මොකද ලියන්නෙක් නැති එකේ අඩුව. ඒ හින්දා තමයි මං දිගා මඩුල්ලේ කෞරාල නිලමගේ පුත්‍රයා මේ මේ එහා දයා ඉස්කෝලේ ගුරුවරියක් එක්ක ඇයි හොඳයි කම් පැවැත්තුවා කියලා මේ මට දිගා මඩුල්ලෙන් ආපු ලෙඩෙක් කිව්වා. ආනේ ඔය ඇහෙනවා නේද? ඒ බෑනගේ ධර්ම. ඒ වාගේ ලියුම් තව කීප දෙනෙකුටම ලැබිලා තියෙනවා වේද මාමා? කරුණා කරලා දින්ගම් මට ඇහුම්කන් දෙන්නකෝ. හ්ම් මං කැමති නෑ ඔය පවුල් පටලැවිලි ගැන මැදිහත් වෙන්න. නමුත් ඉතින් මාත් මේ පවුලෙම කෙනෙක් වගේ දැන් අවුරුදු 50ක් අනේ ඒක කොච්චර ලොකු සම්බන්ධයක්ද වෙද මාමා. හරි හරි ඒක වෙනයි. පවුලේ පුරස්න ආවහම ඒවට හොඳයි කියලා මාව දිරිගන්නන එක වෙනයි. තේරුණාද? දැන් අර දිගා මඩුල්ලේ ළමයා ගැන හතුරු එවන ලියුම් කියුම් වීසි කරලා මගේ පැත්ත නේද ගන්ට ඕනේ. ඒ කියන්නේ මේ මිනිහට දිගා මඩුල්ලේ ළමේ. හා කට කට කට කට. ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්ට මං ළඟදීම යනවා දිගා මඩුල්ලට. ඒ කතාව ඇත්තනම් ඒ පළහිලව්ව අහෝසි. ඕ. වැරදිලාවත් ඒක පචයක් නම් නැකත්තා කියාපු මීළඟ නැකත් දවසේ මං බිසෝව ඒ ඉලන්දාරියට බන්දලා දෙනවා දෙනවාමයි. අනේ මහ දෙයනේ කනම් සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා. ඈ මොනවද ඔය කුටු කුටු ගන්නෙ? ඈ මං ගාපු කුටු පුටුවක් නෑ. මේ මේ මට සමා වෙනවා හොඳයි මේ. ආරච්චිලයි ලොකුයි දෙන්නම. හයි. ඔය ආවාහ විවාහ කියන චාරිත්‍ර සිද්ධ කරන්නේ අඹුසැමියෝ හැටියට ඉදිරි කල දසාව එක වහලක් යට සමගි සම්පන්නව ජීවත් වෙන්න ඉන්න දෙන්නේ අතරිනම ඔව් නැතුව ඉතින් වෙන කායකින්ද කියලාද කියන්නේ? <laughs> බොහොම හොඳයි. බොහොම හොඳයි. හැබැයි ඉතින් ඒ අඹුත මියෝ කියන දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඒ පෙළවහට කැමති නැත්තම් ඒක කෙලවර බෙන්ට වැඩි කාලයක් යන්නේ නැහැ උ. එතකොට අපේ එකම කෙල්ල අතරමං වෙනවා. ඒක කරන්ට දොයි දිගා මඩුල්ලේ මනමාලයා පූට්ටු කරන්ට යන්නේ. මං අහන්නේ ඇයි බිසෝ ඒ රත්තරම් මනමාලයට කැමති නැත්තේ ඇයි කියලායි. ඈ මාමා බිසෝ ඇයි ඒ ලන්දාරට අකමැති කියපන් ඔය වාගෙම පුරස්නයක් නේද අර මේ මේ පතන් කැලේ මහරාලගේ දූ උදුම්බරා කුමාරිගේ පල්ලහිලව්ව උදුම්බරා අවුරුදු ගාණක් ආදරේ කරාපු ඉලන්දාරියට පයින් ගහලා එලෝලා වෙන මිනිහෙකුට බලෙන් බන්දලා දුන්නා ආනාරි ආනාරි හැබැයි ඉතින් මාස තුනෙන් ඒ පෙළවා කම්මුතු වෙලා ගියේ උදුම්බරා විහිම්ම පොළඟේ දත්ත කරගෙන මැරිච්ච දවසේ. ඒ කියන්නේ බිසොත් අර දිගා මඩුල්ලේ මනමාලයා බැන්දොත් පොළඟේ දත්ත කරවගෙන මැරෙයි කියලාද? ඈ? එහෙමනම් ඉතින් මොනවා කරන්න කියලාද උඹලා කියන්නේ? ඈ? කතා කරපල්ලා. කතා කරපල්ලා. මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලසේ අද රඟපෑවෝ රම්‍යා වනිගසේකර උලපනේ ගුණසේකර සමග විජේරත්න වරකාගොඩ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් නිෂ්පාදනය නන්දා ජයමාන්න